ගී ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ අපේ හදවත තුල තිබෙන අප්‍රමාණ භක්ත්‍යාදරය නිසා අපි බුදුරජාණන් වහන්සේ කියලා කියනවා. බෝධීන් වහන්සේ කියලා කියනවා. චෛත්‍ය රාජානන් වහන්සේ කියනවා. ජාතක පුත් වහන්සේ කියලා කියනවා. ඒ වගේම අපි අපේ බෞද්ධ සම්ප්‍රදාය අනුව අපේ මව්පියන්ට මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ කියලා කියනවා. ඒ අපේ හදවත තුල තියෙන භක්තිය සහ ආදරය නිසා මේ අපට බෞද්ධ සංස්කෘතියෙන් ලැබුණු උරුමයක්. බටහිර ජාතීන් මේ මෑතක පියවරුන්ගේ දිනය කියලා දිනයක් වෙන් කරගෙන ඉන්නවා. හැබැයි අපට හැමදාම පියවරුන්ගේ දිනය හැමදාම මව්වරුන්ගේ දිනය. අපේ කුඩා දරුවන්ට අපි කියලා දෙනවා මවගේ ಗುಣ මවට සලකන විදිය, පියාගේ ಗುಣ පියාට සලකන විදිය. මේ ಗುಣධර්ම නිසා තමයි අපි අනිත් සත්වයාගෙන් වෙනත් උතුම් සත්වයෙකු බවට පත් වෙලා තියෙන්නේ. කෘතවේදීත්වය කළගුණ සැලකීම බුදුරජාණන් වහන්සේ අපට පෙන්වපු පළමු ආදර්ශය. මේ අලුත් සංස්කෘතිය තුළ පියවරුන්ගේ දිනය කියලා දිනයක් වෙන් කරලා තියෙනවා. ඒ යෙදෙන්නේ මේ 19 වෙනිදාට. අපිට බෞද්ධ සංස්කෘතියෙන් අපට උරුම වෙලා තිබුණත් සෙසු ලෝකයාට මේ පියවරුන් සැමරීමේ දිනයක් හඳුන්වා දීම එක්තරා විදියකට හොඳයි. මේ නිසා අපි අද හිතුවා අපේ ජනරන්ජන ගී වැඩසටහන පියගුණ ගීත කිහිපයකට වෙන් කරන්න. හඳෙන් නුඹේ ලෝකය මෙදිය වුනි රැකුමට පුතුන් දෙවියේ දුක් ගැහැට විඳි පියසෙනෙහසට kau සුවසේ නොදරුවක් දිවිබර මට වැඳුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ වෙත දිරින්නේ මම මිකුතු නිත්‍යය මා පමණයි දන්නේ පියසෙනෙහස අපේ ගීත රචකයෝ පියාණ දෙස නොඑක් විදිහෙන් නොඑක් මාණයෙන් බල්ලා තියෙනවා. මට මතක් වෙනවා මුනිදාස කුමාරතුංග පඬිතුමා පිය සමර කියලා කවි පොතක්ම ලිව්වා. එහි තියෙන්නේ තම් වෙද මහත්තයෙකු වන තමන්ගේ පියා කොච්චර ගුණ යහපත් ගුණ ධර්ම වලින් පිරුණු කෙනෙක්ද කියන එක තමයි මේ පොතෙන් කියලා තියෙන්නේ. එතුමාගේ එක කවියක් මට මතක් වෙනවා මම මගේ ලියපු එක්තරා පොතක් මම ප්‍රදානය කරේ මගේ දුවටයි පුතාටයි. මම ඒක පිරිනැමුවේ මේ පිය සමරෙන් කවියක් උපුටාගෙන. ඒ කවිය තමයි මගේ පුතාගේ අගේ දැනගත්තේ මා පුත ඔබෙන්න එබැවින් ගුරුවෙත් ඔබත් මොකද්ද මේක කියන්නේ පුතේ මම පියගුණ ඉගෙන ගත්තේ පියාගේ වටිනාකම ඉගෙන ගත්තේ නුඹෙන් ඒ නිසා පුතේ නුඹ මට පියගුණ කියලා දුන්නු ගුරුවරයා. ගුරුවෙත් ඔබත්. ඔබ ගුරුවරයෙක් වෙනවා මට මගේ තාත්තගේ ಗುಣ කියලා දීපු නිසා කියලා. මේ කවිය මට නිරන්තරයෙන් මතක් වෙන කවියක්. අද අපි ප්‍රියගුණ ගී කිහිපයක් අහමු. මේ අද මම තෝරගත්ත පළවෙනි ප්‍රියගුණ ගීතය. පියවරුන් අනුමුදු තබා පැතියෙන් වන්දනා කරන් වන්දි වන තෙසේ ගම්ගහ පුරක් සිරහන වංශ ජීවනි වෙසකුරු සදිසි පියවරුන් අනුමුදු තබා පැතියෙන් වන්දනා කරන් මලදී පිළිම දැසහිලි නගරය අසල සූ පුතුන් බලමි වන පෙතේ ගම් ගන උතුරා නිවහන වංගදී වන වෙසතු සදිසි සිරුන් තබා පැතියෙන් වන්දනා කරන්නේ සිත තුන මාසකට වරක් ලැබුණේ සත්‍යමක් බැරි කන්දකට දමන් බස් පත කවුරුවත් එතැන ඉන්නද දුරතනේ වසා තනිවම කුඩිති දුකින් මන් නිවන පෙතේ ගම්ගන ගොඩක් නිවහන වන්දගෙන වෙසතුරු සදෙසිය අනිමුතු සබා පැත්තේ වන්දනා කරමි වන්දි වන පෙතේ සම්යලව පුරා සිව අනවන්ත දිවිවනේ වෙසතුරු සදෙසිය අනිමුතු සබා පැත්තේ වන්දනා කරමි ඒ ගීතය ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහ ආචාර්ය රෝහණ වීරසිංහ තම නිර්මාණය කළේ රචනා කළේ කුමාරදාස සපුතන්ත්‍රී මේ ගීතය අද නගරයේ දහදුක් විඳින අපට ඊටාම සමීප අත්දැකීමක්. වන්නි වනපෙතේ එදා අපි ජීවත් වෙච්ච කාලේ හිටියේ ගම්වල වෙසතුරු රජ්ජුරුව වගේ පියවරු වෙස්සන්තර රජවරු වගේ පියවරු එවැනි පියවරුන්ට කොහොමද අපි වඳින්නේ අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරා ඒ අපේ පියාණන් වහන්සේට කොහොමද වඳින්නේ අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරා ඒ කාලේ අපේ ගමේ හිටපු පියවරු කොහොමද කණ්ඩ බොණ්ඩ දුන්නේ කන්ට බෑ කියා තනිවම එන්ට යයි කියා තනියෙන් අපිට බුදින්න බෑ අපේ කෑම ටික. ඒ හින්දා ගමතම බත් බුලත් නිතර දන් දුන් පියවරු තමයි හිටියේ. සක්මන් කරනා අපපත්ති දුලේ ගියයි මට කෙතේ ගුණයි ගහවැලි මලයි මට අපපත්ති සිගිලිනා වලා කුලීලා බිඳු තවරා මහ පොළොවට මහා වැසිගිලිනා දිවි කමනීම කඳු මුදුනීම ඉතුසෙනේ කඳු වැටි සලනා අන්දරයයි වැවුතාවන්නේ සක්මන් කරලා අපසක් සේ දුලේදියයි මට කෙතේ නිලයි ගහවැලි මලයි මට අපසක් සේ උතාවන්නේ සක්මන් කරලා අපුපත් කේ දුලේ දියයි මට කෙතේ නිලයි ගහවැලි මලයි මට අපුපත් කේ ගමේ කුඹුරේ ගමේ කොරටුවේ අස්වැන්න බවභෝග තියෙන අපේ තාත්තලාට තනියම උයාගත්ත බත කන්න බැරි නිසා ගමේ හැමෝටම කතා කරලා බද්බුලත් නිතර දන් දුන්නා. එහෙම පුළුවන් කමක් එදා ගමේ හිටපු අපේ තාත්තලාට පුළුවන් වුණා. හැබැයි මොකද වුනේ? අපි නගරයට ආවේ ඇයි? ජාත වී යටත් పూర్වයේ කරන ලද පවක් පළදීලා තමයි නගරයට එන්න උනේ. අද අපි නගරයේ විඳින වද වේදනා බැලුවාම අපිට හිතෙනවා ඇත්තටම పూర్වයේ කරන ලද පවක් නිසා තමයි නගරේ ජීවත් වෙන්නේ කියලා. මේ పూర్වයේ කරපු පවක් නිසා නගරයේ බින්න බැහැලා මොකද කරන්නේ? කෑම ටික උයාගත්තට පස්සේ ඒක උයාගන්නෙත් කොහොමද? මාසයකට වරක් ලැබෙනුයේ සොච්චමක්. ඒ සොච්චමින් කන්තගත් ගමන් බත්පත ගමේ නම් බත් බුලත් බෙදන්න ගමේ ඉන්න අයන්ට කතා කරා. දැන් අපි මේ නගරේ කොහොමද කන්නේ බොන්නේ? කන්ත ගන් ගත් ගමන් බත්පත කවුරු එත කවුරුවත් එතයි බියවැද. කවුරුහරි එයි කියලා බය වෙලා දොර ජනෙල් වසා තනියම බුදුකි බෝදුකි අපි මේ සොච්චමක් පඩිය ලැබෙන හින්දා මේ නගරේ අපි බස්පත බෙදාගෙන ජනෙල් දොරවල් වහලා කන්නේ කවුරුවත් එයි කියලා බයෙන්. මොකද තව කෙනෙකුට බස්පතක් දෙන්න පුළුවන් කමක් අපිට නැහැ. ඒ දරුවා ඒ පුතා පෙරපවකින් නගරයට බින්න බැස්සත් හැබැයි ඒක කන්නේ හිතකින් නෙවෙයි. අර තාත්තගේ ජන්මයෙන් ලැබුණු යමක් දීමේ ඕනකම ඒ දරුවගේ හිත තුළ තියෙනවා. ඒත් ඒක නිසා තමයි දොරජනෙල් වසා තනියම බුදිති බොහෝ දුකින් කන්නේ මේක. සතුටකින් නෙවෙයි මේ නගරයේ ලැබෙන සොච්චමින් මේ බත්පත දොරජනෙල් වහගෙන කන්නේ. නගරයේ ජීවත් වන අපට සිදු වූ වින්නැහියේ තරම අපූර්වට කියන ගීතයක් මේ පියාගේ එදා හිට ගමේ හිටපු පියාගේ ಗುಣ වර්ණනා කරන ගමම්ම අපට තවත් අත්දැකීමක් මේකෙන් ලැබෙනවා නගරයට බින්න බැහැලා විඳින වද වේදනාවනුත් මේ ගීතයෙන් අපූර්වට චිත්‍රණය වෙලා තියෙනවා ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි නොව මා රජ කරා ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි නොව මා රජ කරා ඈත ඉඳන් ඔබ බලා සිටි පියවරු අමුවන්නේ පියාණනී නැවත ගිය දවසේ ලොවම කෙරෙහි තනි වුණු මොහොතේ හිත මිතුරන් මා හැර ගිය දවසේ ලොවම කෙරෙහි තනි වුණු මොහොතේ ඔබේ පැවිලෙත දොරගුළු නන්නේ ඔබේ සෙනෙහස නැතේ උපන්වොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා ඊයේ තවත් පුත්‍රයෙකුගේ ප්‍රාර්ථනාවක් ගායනා කළේ අබේවර්ධන බාලසූරිය තනු නිර්මාණය කළේ ආචාර්ය වික්ටර් රත්නායක පදමාලාව මහාචාර්ය සුනිල් ආර්යරත්න ස්වකීය පුත්‍රයාට ශිල්ප ශාස්ත්‍ර දානයේදී ඒ පියාණන්ට අහිමි වූ සිංහාසනය පුත්‍රයෙකුට ළමා දුන්නු පියෙකුට පුතෙකු කරන ප්‍රාර්ථනාව සසරේ නැවතත් ඔබ මගේම පියාණන්ම වේවා මෙවැනි විවිධ මානයෙන් මේ පියගුණ දැකපු ගීත නිබන්ධකයෝ අපට හම්බ වෙනවා. ඔවුන් විවිධ කෝණයෙන් තමන්ගේ පියා දිහා බලන්නේ. තමන්ට තම පියාගෙන් ලැබුණේ මොනවද? ගුණධර්මද? ශිල්ප ශාස්ත්‍රයේද? ජීවත් වීමේ අයිතියද? මේ මේවැනි තමන්ට සමීපම අත්දැකීම තමයි මේ ගීත නිබන්ධකයෙන් පද මාලාවකට නගන්නේ. මේ ගයාමන් දිසානායක පියකු දකපු හැටි වපුරායේ මුතු පනමට හරවා අපේ කුසේ ගිනිවලා ඔබ කුසකින් ඉඳහි නැහෙන්නේ අපේ අක්පච්චි නුඹ කුසගින්නේ අපේ අක්පච්චි පාසෙ පාසෙ උපාව කෙනෙන වින වල කන්න තනසානුඹ අපවට කර දඬුවට වෙච්චි මහ කැලේට අත්මාන අපේ අත්පත්චි අව් කුවේ මුතු ඇට වපුරායේ මුතු පනමට හරවා අපේ කුසේ කිනිවලා නුඹ කුසගින්නේ ඉඳහි නැහෙන්නේ අපයක් පච්චි නුඹ කුසගින්නේ අපයක් පච්චි වැනි හොයලා රූතන්නේ හිත හයියට කලවැල් පොට වර පොට වෙසි විරිය පාරමිතා පුරන අපේ අප්පච්චි අව්වේ මුතු ඇට වපුරායේ මුතු පනවට හරවා අපේ කුසේ කිමි නිවලා රුඹ කුසගින්නේ ඉඳහි නැන්නේ අපේ අප්පච්චි ඔබ කුසගින්නේ අපේ අපච්චේ ගීතේ ගායනා කළේ ක්‍රිෂාන්ත හිරන්දක සංගීත නිර්මාණය කළේ සමන් පෙරේරා අව්වේ මුතු ඇට අමුණා ඒ මුතු පණමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ හුඟක් අපේ දුප්පත් මව්වරු පියවරු දරුවන්ගේ කුසගිනි නිවලා Taman කුසගින්නේ ඉන්න අය ඒක අපි හුඟක් දෙනෙක් දන්නේ නැතුවට ඒකේ සැබෑව ඒකයි ඒ නිසා තමයි මේ ගීතය ලියන ගායම දිසානායක කියන්නේ තාත්තා පුරන්නේ වීරිය පාරමිතාව කියලා. මේ වීරිය පාරමිතාව පුරන පීකු ගැන තමයි මේ කියන්නේ. මා අවසානයේ තෝරගත්තේ මේ නව ආරේ ගීත ගායන ගායකයෙක් ඊටාම අපූර්ව පියගුණ ගීතයක් ගායනා කළා තියෙනවා. මේ ගීතය රචනා කරන්නේ ඉරේෂා හේමමාලී කියන ගීත නිබන්ධිකාව. තනුව නිර්මාණය කළා සංගීතය සංයෝජනය කරලා ගායනා කරන්නේ රවි රොයිස්ටර්. මේ ආරේ ගීත අපේ ගුවන්විදුලියේ ප්‍රචාරය වෙනවා අඩුයි. හැබැයි මේ ගීතයේ අන්තර්ගතය බලනකොට මට හිතෙනවා මේ ඊටාම අපූර්ව ගීතයක් කියලා. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අයපස්සෙන්ම එනවා තනිව ආගිය මගේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් පුතේ. පුතාට කවදාවත් බරක් නොදුන්නු පියෙක් තමන්ගේ දේහය ඔසවාගෙන යන පුතාට කියනවා බර වැඩි නම් පුතේ බිමින් තියපන් කියලා. මේ ගීතයත් සමග අද අපේ වැඩසටහන අවසන් කරන්න සිද්ධ වෙනවා. අද තාක්ෂණික දායකත්වය දමයන්ති කොළඹගේ නිෂ්පාදනය කළා සුරිකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කර තිලකරත්න කුරුවිට බණ්ඩාර අපි මේ ගීතයත් සමග ඔබෙන් සමු ගන්නවා හුඟක් බරනම් බිමින් මගේ තනියට තවත් නැති අඳුර ගන්නන් හිත උදේ සෝබාදමට අවන කයිමන් ඉතින් යන්නන් ගොම්මනේ අම්මගේ වෙලම් පස්සර එක